වචනතාවය තියෙන භාවනා කර්මස්ථාන වඩන විට අතීත අනාගත සිදුවි මතකයේද නැගෙන විට කුමක් කළ යුතුද කියලා මේ ප්‍රශ්නයක් අහනවා. අපි බලන්නේ මෙන්න මෙහෙම දෙයක්. මේක හොඳ උපමාවක් වෙන්නලා තියෙනවා. හරක් බලන බොළුවේ මේ හරක්තිය තල පිට නියර කෑම නෙන කෑ ප්‍රදේශයේ කෑමට දැම්මහම හරක් ටික එහෙම යනවා. කාගෙන කාගෙන යනකොට දැන් හවසට හරස්සිය විරු කරන මිනිහා ගාල් කරන්න ඕනේ මඩුවට යවක් ඉන්න ඕනේ. හරක් මඩුවට ගියත් දක්කම දාන්න ඕනේ ළමයා. දැන් හරක් නැතුවම හරක් හොයන්න කැලේ යන්නේ සිද්ධාක් නෑ ළමයා. ළමයා ලස්සන එයා එක දෙයක් කරා. මුන් කොහේ කෑම කන්ට ගියත් මට වතුර බොන්න විපාසයක් තියෙනවා. වතුර විපාසයට මම වතුර බොන්න මෙන්න මේ තොටු පොල් ළඟට ඉන්න ඕනේ. තොටු පොල් ළඟ හැකගෙන ඉන්න. අර හරක් කොහේ කෑම කාගෙන ගියත් විපාසයේ ඉන්නේ වතුර බොන්න තොටු පොල් දෙන්න අල්ලගන්න. මේ දකරෝ බලු දරුවා හරක් ටික අල්ලගන්න ක්‍රමයේ කියලා වෙන්න ඔකම ආවා. මෙන්න මේ වගේ අපිට කියනවා. සතියෙන් ඉන්න. තොලපොල මොකක්ද? අපි යන්නේ රාග හිතක්, ද්වේෂ හිතක්, මෝහ හිතක් නගලා තිබුණා. ඒකේ අනුසය දැන්පත් වෙලා තියෙනවා. පේන්නේ නැහැ. අරමුණක් ඒකට මතු වෙනකොට. මේ ලැබිච්ච අරමුණ මුල් කරගෙන අර රාගහිත, ද්වේෂහිත, මෝහිත නැගෙනවා. අන්නේ නැගෙන මොහොතදී මනස සීයෙන් ඉන්න ඕනේ. මේ රාගහිත ලැබුණේ කුමන අරමුණක් අරමුණු වෙලා. මෙන්න මේ අරමුණ නැගෙනකොට මේ රාගහිත පහළ වුණා. එහෙනම් මලක රාග අනුසය නැති වෙලා නැහැ. ඒ අනුසය තියෙනවා. ඒ අනුසය නිසා අරමුණක් එනවා. විවිධාකාරී විපාක වශයෙන් එනවා අරමුණ. අන්න ඒ වගේම අතීත සිද්ධිය මතක් වෙලා එන අතීත මතකයන් කියන්නේ. අතීත මතකයන් මතකයේ නැగిලා ඉන්නවා. අපි ඕනකමක් තිබුණා මතක් කරනවා. නමුත් විගාලාසියෙන් වගේ නැగిලා ඉන්නවා. මේ තමයි අපි දැන්පත් වෙලා තිබිච්ච. අපි කරමු කියපුවත් ඒක උපාදාන වශයෙන් බැඳලා තිබිච්ච අතීත සිද්ධි. ඒ වෙලාවේ තිබෙන ආස්වාදයක් නිසා තමයි ඒක මතුවෙලා එන්නේ. දැන් කල්පනා කරලා බලන්න ඕනේ මෙහෙම. දැන් මගේ හිතට ආපු හිතවිල්ල කොහොම අහම්බි භාවනා කරන දෙක තමයි මතුවලා ආවා. මම ඉස්සෙල්ලා භාවනා කරනවා කියන්නේ ඔන්න ඕක හොයාගන්නේ. දැන් අපි භාවනා කරනවා කියන්නේ ඕකට නෙමෙයි. කර්මස්ථානය කරගෙන කර්මස්ථානයේ කොහොමද හිත පිටව ගන්න ඕන කියලා උත්සාහ කරනවා. නෝ භාවනා කරනවා කියන්නේ ওই තරම් ආපස්සෙන් තව එහාට ගැඹුරු දෙයක්. මනස ඉදියෙන් ඉඳවල හිතට ගලාගෙන ඉන්නේ මොනවා? ආවදහ. භාවනා කියන්නේ විතරයි. ඇයි මේ අදහස ආවේ? ඇයි මේ සිතිවිල්ල මතු වුනේ? මොකද්ද මේ සිතිවිල්ල? කවදා සිද්ධ වෙච්ච සිද්ධියද? කුමක් නිසා පහළ වෙච්ච එකද? කාගේ මුල් කරගත්ත නිසා ඒ හේතුව පහළ වුණා. මේ සිතිවිල්ල ආවේ ඒ අනුකූල එකද? ද්වේෂයට අනුකූල එකද? මෝහයට අනුකූල එකද? මොකද්ද මේ ඇදලා? මම මේ අදහස එනකොට කැමැත්තක් තිබුණේ නැහැ. මට ඕන වෙන්නේ අදහස් නැතුව නිදහස් වෙන්න. මම නිදහසෙන්න බෑ අදහසෙන්න. මොකද්ද මම කරන්නේ? නිකම්ම එන්නේ නැහැ. ඒකට හේතු වෙන අනුසය මල්ලක තිබිච්ච නිසා තමයි අදාහ ප්‍රබෝධ වෙලා හිටන් අපි වෙලා ආවේ. වලක්ක ගන්නකොට දැන් මේ පැත්තේ හිඳ දුවන්නේ. එනම් මේ ආපු අදහස මට වැදගත් දෙයක්. මොකද්ද මේකේ තියෙන වැදගත්කම? හොඳද නරකද? රාගයේද, ද්වේෂයේද, මෝහයේද කියන මේ තුලින් එහෙකට යන්නේ නැහැ. අලෝභ අධේස අමෝහයන්ට හේතු වෙන එක අර. මොකද්ද මේ ආපු අදහස? මෙන්න මේක ඉස්සරහ විග්‍රහ කරගන්න ඕනේ. එතකොට දකින්න. මේ මේක රාජික අදහසක්. එහෙම එකක් මතකේ තරම්. මේක ද්වේෂයේ මුල් කරගත්ත අදහසක්. මේ මතකේ නැගුණේ එහෙම එකක්. අන්න එහෙම දැක්කට වාස්තු. සාධිය කොච්චර භයානකද? සාධිය ආදීනව බලන්න ඕනේ. ආපු අදහස බලන්න. මෙබඳු අදහස් මතුවෙන්නේ මෙබඳු වයින්නාවදී ඇසුරු කරපු නිසා. එතන මෙහෙම අදහසක් මට ආවේ. කොයි කාලේද? කුංචි කාලෙත් මට එහෙම තිබුණා. අවුරුදු 6 7 කාලෙත් මට තිබුණා. මෙහෙම අදහස් ආවා. අවුරුදු 2 3 කාලේ මට මතකයි. මේ කාලේ මම මෙහෙම අදහස් ආවා. එතකොට දකිනවා ඒ කාලේ තිබිලා නැහැ. එහෙනම් ඊට පස්සේ හටගත්ත එක කොහොමද හටගත්තේ මේ අදහසෙන් මුලින්. මම යම්කිසි ආකාරයක ඒ බඳු රාගයට හෝ ද්වේෂයට හෝ මෝහයට අනුකූලව හිතපු දියපු කරපු වැරදිල්ලක මතක සරහන නේද මේ අනේ වර්ධනය කරනවා ඒතකොට දකිනවා ඒක කරලා කොච්චර කල්ද මතකෙන් අහ කරලා වුණු මැදි ඇදි එනවා දැන් ඇයි ඇදි ඇදි එනකොට තවතුනේ ටිකක් බැන්නේ ඒක ඉවත් වෙන්න බැහැ මට රාගී ආදීනව තව හරියට දෙන්න නැහැ දේශේ ආදීනව හරියට දැකලා නැහැ මම. ඒක භයානක දෙයක් බව මට තා වැටහිලා මදි. ඒ නිසා මගේ හිතෙන් ඒක අනුසය බෙදලා ඇති නිසා මේක ඇදලා ආවා. මගේ අභ්‍යන්තරයේ අනුසය බෙදලා මේක මගේ හිතට ඇදලා එන්නේ හේතු නැහැ. එහෙනම් අනුසය පවතින්නේ මොකක් නිසාද? රාගයෙන් ද්වේෂයෙන් කරන්නා වූ කටයුතු වල ආදීනව දැකලා මදි. වෙනීමේ ආනිසංස දී කරලා නැහැ. ඒ ටික අවබෝධයට ගෝචර වුණා නම් ඔය අනුසය බෙදෙනවා. බිඳලා ඔකේ නිදහස වෙනවා. එහෙනම් අසාර දෙයක් මගේ හිතට ගලා එනවා. මේ අදහසට හේතුව මෙන්න මේ බඳු වන්නාව දෙයකුයි. ඒක රාගිකණන්ගේ ආරම්භය. රාගය මහා ආදීනව සහිතයි. රාගය මුල් කරගෙන මා අනන්ත ආසාරයේ මුලා වුණා. ඒ නිසා බේරෙන්න බැරි ගමනක් හැදුණා. ඒ විදිහට කරපු දෙයක තිබෙනා ප්‍රතිඵලය තමයි දැනුත් මේ හිත පාලනය කරන්න බෑ කිය කිය මේ එන රාගය මෙවඳු ස්වභාවය ඇති දේවා. අන්න විග්‍රහ කරලා බලන්න පුරුදු වෙන්න ඕනේ. ඔන්න භාවනාව. විදර්ශනා භාවනාව කියනවා එතකොට. මේ රාගයන් කියන ආපු අදහස කෙබඳු යාටි එකද කියලා බලන්න. ඒක නිකන් හටගත් එකක් නෙමෙයි මේක හේතුඵලයක්. මේක සංකතයක් සකස් වෙච්ච එකක්. නිකන් සකස් වුණා නෙමෙයි. මොකෙන්ද සකස් වුනේ? අන්න පරිත්‍යාගවාදී දාලා බලන්න පුරුදු වෙන්න. සකස් වෙච්ච හැටි බලන්න. මේ රාගය වදිනවා කියලා මට අදහසක් ආවනම් ඒක මගේ එදා තිබිච්ච අවිද්‍යාව. ඒ අවිද්‍යාව නිසා අවිද්‍යාවේ යථාර්ථය බහැපු නැති නිසා. ඒ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන හරි නිගමනයක් ආවා. ඒ රාග අදහස හරි හොඳයි. ඒ නිගමනයේ ඉඳලා මම හිතුවා කිව්වා කළා. ඒක මතක හතහන් නේද මේ තවත් පස්යෙන් පන්නා. එහෙනම් අවිද්‍යාව පත්‍ය සංඛාරාකදී මම්ම නේද? අවිද්‍යාව නිසා ඇත්ත ඇති හැටි දකින්න නැතිනම් නරක දේ හොඳයි කියලා දෘෂ්ටියෙන් අරගෙන. ඒ පස්සේ හඹා කියලා හිතුවේ කිව්වේ කලේ මමමනේ. ඒ පෙරදෙවි කෑගෙන මේ ඉන්නේ ඇති. මොකක් නිසාද? ඒ සංඛාර වශයෙන් විඥානය ගොඩනැගිච්ච හින්දා. ඒ ගොඩනැගිච්ච විඥානය ගොඩනැගලා විඥාන ස්ථානයේ එකතු වෙනවා. ඒකේ චන්දරාගය තව ඉවර වෙලා නැහැ. චන්දරාගය මුල් කරගෙනවා මේ විඥානයේ නාම රූප වැහැපත්. ඒ විඥානය තමයි මේ ආරම්භන කෙනෙකුට නැවත නැగిලා ඉන්නේ. අනුසේ වශයෙන් තිබිලා පරිඋත්සාහ ක්ලේශය බවට පත් වෙන නැවත විඥානයක් මතු කරලා අනුකූලයි. ඒකට සාමී ගෝචර වුණේ මේ නාම රූප ධර්ම. දැන් මම මෙතනින් එහාට මොකද කරන්නේ? මේ අතකල දිවනාසී ශරීරය මන ඒවට ආයතන වෙලා දැන් ඉතින් ඒක ආයත බල ආයත බලපානවා ආයත ක්‍රියාත්මකයි. මතක රහන ක්‍රියාත්මක වෙනවා. ඒක මනෝ සංපාසයක් වශයෙන් ස්පර්ශ වෙනවා. තර ආයතනපත්ය පස්සෝ වෙන එක සිද්ධාන්තයේ වෙසිද්ධ වෙන්නේ. පස්සපත්ය වේදනා කියලා ඒකේ වින්දනයන් පරදයන් දැනෙනවා. මගේ බලාපොරොත්තුට අනුකූල ආස්වාදී අල්ලගත්ත හොඳයි කියලා ගත්ත අදහාගෙන නේද කියලා ආයෙත් මුලින් දෙන්නේ තමයි මුල්ලුනේ. ඒ වේදනාව ආවා. දැන් මේ වේදනාව මොකක්ද? සැප වේදනාව, දුක් වේදනාව, මධ්‍යස්ථ වේදනාව මොකද්ද මේ ඇවිදින්නේ? එතකොට පේනවා අතීතයේ සැපල් කියලා අල්ලගත්ත ආස්වාදී නිසා බැඳගත්ත හිතේ. ඒකෙන් හටගත්ත සැප වේදනාවයි චන්දරාගයේ තිබිච්ච නිසා. ඒ අරමුණේට අදත් මට සැප වේදනාව එනවා. මනස. නන දුක් වේදනාව එනවා. මට වෙච්ච දෙයක් කියලා ඉඳී කරලා වටිනා දෙයක් නැති වුණා කියලා ගත්ත දෘෂ්ටිය නිසා. ඒක තමයි අදත් බලපාන. ඒ නිසා මාට මේ මහත් වෙන්න බැහැ. මම එතන බැඳිලා. ආර්ථ කරන්න හදන හදන බැහැ. තණ්හා විලා නේද? ඒක උපාදාන වෙලා හින්දා නෙමෙයි බැඳිලා තියෙන්නේ. දැන් මට හේතුණේ ඒ බවනේ. එහෙනම් ඒ බවනේ මට යාතියක් වෙනවා ඔබ හිතියෝ. ඒ જાතියට පත් වුණා නම් ඊට අනුකූල ජරාවක් මරණයක් ඇති වෙන භවයක් જાතියක් නේ හදගන්න. එහෙනම් මට මේ ඉන්න අදහස කාමන. කොහොම හොඳ જાතියක් හදගන්න. ඒක ලෝභ නම් ඒක ද්වේෂ නම් ඒක මෝහ නම් එහෙම ආව යනකයි. මේ මොහොතේ මම මලොත් එහෙම. මේකනේ මට ඉන්නේ. අන්න ආදීනව බලන්න. එහෙනම් මේක බලන්න දුක්ඛම් භයක් තියෙනවා. මේ භයාර්ථයෙන් මේ කැපයි කියලා ඉන්නේ දුක කියලා දකින්න. දුකට හේතු වෙන ගින්නක් තමයි මේ සපහාකාරයෙන් එන්නේ. පරිත්‍යාගම් පාස් දාලා බලාගෙන යන තමයි මේ සත්‍ය වේක්ෂාව කියන්නේ. විදර්ශනාව කියන්නේ ඕකයි. එහෙනම් මේක නැති කරන්න බෑ. සහනයක් නැද්ද? ඇයි නැත්? අවිද්‍යාවත් ඒවා ආහේස විරාග නිරෝධා සංඛාර නිරෝධ කියලා බුදුරජාණන් වහන්සේ ක්‍රමයක් දේශනා කළා අපිට තේරුම් ගන්න පුළුවන් එක. නුවන්ට ගෝචර එක. මොකක් නිසාද? මේ අවිද්‍යාව තියෙන තාකල් මේ සංඛාර එනවා. අරමුණ ආව විපාක. අරමුණ අනුකූල යලි යලි හිතේ හිතේ යනවා නම් ඒ පැත්තේ. සංඛාර ගොඩනගනවා යනවා. මොකක් නිසාද? අවිද්‍යාව පත්‍ය සංඛාරා පවත් වෙන හින්දා. එහෙනම් මොකද කරන්නේ? අවිද්‍යාව යත් වෙනවා ආශේෂ විරාග නිරෝධ අවනෝ සංඛාර නිරෝධ වෙනවා. මේ පිළිබඳ හිතවිලි ක්‍රියා කදා නතර වෙන්නේ ඉතින්. එහෙනම් මෙතනදී කරන්න ඕනේ මොකද්ද? මේකේ අවිද්‍යාව නිරෝධ කරගන්න ඕනේ. අවිද්‍යාව මොකද්ද? ඇත්ත ඇති ආකාරයේ දැක්කේ නැහැ. නරකට හේතු වෙන්න දුකට හේතු වෙන්නා වූ දෙයක්. ශෝක පරිදේව දුක් දෝමනස උපාදාය උපායාසයට හේතු වෙන්නා වූ දෙයක්. මම හොඳයි කියලා අල්ලාගෙන තවත් ඉන්නේ. ඒකනේ මේ පැත්තේ ඇලෙන්නේ මේ පැත්තේ ගැටෙන්නේ හිතේ පහළ වෙන්නේ. හිතේ දුවන්නේ ඒකනේ. එහෙනම් මම මේ ගත දේ හරවත් දෙයක්ද නැද්ද? කොහොමද හරවත් වෙන්නේ? අවිද්‍යාවෙන් ගත නිගමනයක් හරවත් වෙන්නේ නැහැ නේ. එහෙනම් අලු විද්‍යාව මොකද්ද? මේක අනිත්‍ය එකක්, මේක දුක්ඛ එකක්, මේක අනාත්ම එකක්. මොකද්ද අනිත්‍ය කියන්නේ? මේක මොන තාලෙකවත් මට යහපතක් කරන දෙයක් නෙමෙයි. හරයක් ඇති දෙයක් නෙමෙයි මේ මං ප්‍රියයි මනාපයි කියලා අරන් තියෙන්නේ. එහෙනම් මම මේක අහ කරන්න නම් ඒකේ තියෙන අසහාරත්වය බලන්න ඕනේ. මස් කට්ටක් වාගේ, දුක් ගොඩක් වාගේ, දුකට හේතු වෙන එකක්. නිකුත්තරවා මෙන්න මේක හොඳයි කියලා. කොහෙද හොඳ වෙන්නේ? අසාර ලෝකේ හොදක් හම් වෙන්නේ නැහැ. එහෙනම් මේ අසාර සිතිවිල්ල, අසාර හැඟීම් හොඳ එකක් නෙවෙයි. ධර්මානුකූලව දකින්නකොට මොකද වෙන්නේ? අවිද්‍යාව දුරු වුණොත් විද්‍යාව පහළ වෙනවා. අවිද්‍යාව නිරෝධ වෙනවා. අවිද්‍යාව නිරෝධ නම් අවිද්‍යා අවිද්‍යාව යත්තේ වාසේස විරාග නිරෝධ සංකාර නිරෝධ උනොතින් සංකාර නිරෝධ වෙනවා. අවිද්‍යාව අනුසයත් එක බිඳිලා යනවා ධර්මානුකූලව බලනකොට. ඕක භාවනාව. දැන් භාවනාව කියන්නේ ඕක අමතක කරලා තමයි වෙනවා මේ භාවනාවට එනවා එනවා කියලා හරියන්නේ නැහැ ඉන්න බෑ. හේතුඵලිත සම්භූතං. ඒකයි සිද්ධ වෙන්නේ. හේතුව නිසා පස්සේ පහළ වෙන එක. හේතු බංගා නිරුජති මේක නැති කරන හේතු බංග කරන්නේ. හේතුව නම් අවිද්‍යාව මුලට ගියා. අවිද්‍යාවෙන් කරපු වැඩ පිළිවෙල වටිනවා කියලා ගත්ත දෘෂ්ටිය තමයි අදහස් තවත් නේ නගරන්නේ. ඇලි ඇලි ගැටි ගැටි ඉන්නේ. මේ ලෝකේ මොනවද අල්ලගන්න වටිනා එකක් තියෙන්නේ. එහෙනම් මේ දැක එක මොකද්ද? පුද්ගලයේ මුල් කරගෙන නම් මේ අදහස ආවේ. මොකද්ද මේ පුද්ගලයා? මොකෙන්ද හැදිලා තිබුණේ? අතීත රූපේ නිසා හටගත් එකක් තිබුණා. වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පහකින් ගොඩනැගිච්ච එකක් තමයි පුද්ගලය. මම නැති අයිතියක් කිව්වා. එක මගේ හතුරෙක් කිව්වා එක මිතුරෙක් කිව්වා. ඒක මම ගොඩනගාගත් එකක්. කැමැත්තට පවතින්නේ නැති ලෝකේ. ධර්ම ස්වභාවයක් තියෙනවා මෙහෙම. මුලාව නිසා ගමන් කරන සත්‍යය වැලි ඇලි ගැටි ගැටි මේ පස්සේ හඹා යනවා. ඒකේ සැනසෙල්ල හොයන. මමත් එදා එහෙම සැනසෙල්ල හොයා තමයි පස්සේ හඹා ගියේ. ඒක නේද මතාව වද දෙන්නේ. එන හරයක් ඇති රූපයක් මගේ හිතට ගත්තා. හරයක් ඇති වින්දනයක් මම හිතෙන් පහල කළා. හරයක් ඇති සංඥාවක් සංකාරයක් විඥානයක් ගොඩනගා ගත්තා. එන අසාර එකක් ගොඩනගා ගත්තා. අසාර රූපයක් මගේ හිතට වැස්සවා ගත්තා. ඒකෙන් මේ අහවල් පුද්ගලයා කියලා මතකයක් ආවා. අසාර වේදනාවක් වින්දා. අසාර සංඥාවකට බැහැගත්තා. අසාර සංඛාරයන් ගොඩ නැගුවා. අසාර වූ මායාකාරය කියන විඥානයක් වටිනා දෙයක් කියලා හිතාගෙන ඒක පළවදියා. ඒක ස්කන්ධ පහ කියලා අතීත ස්කන්ධ පහ වුණා. අතීත ස්කන්ධ පංචකයෙන් ගලාගෙන ආවේ මේක නෙමෙයි. එන අතීත ස්කන්ධ පංචකේ අල්ලන්න එකක් තියෙනවා. ඒ රූපත් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි වේදනාත් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි සංඥා පංචයයි දුක්ඛයි අනාත්තයි සංඛාර පංචය දුක්ඛ නැත්තයි විඥාන පංචය දුක්ඛ නැත්තයි කොහෙද හරයක් තියෙන්නේ. අන්න බලන්න පුරුදු වෙනවා. මේ ටික බලන්න පුරුදු වෙන මේක භාවනාව. ඕක හරියට බලාගෙන යනකොට සාහවලින්ම සමුච්ඡේද ප්‍රහාණය වෙලා යනවා. අර චන්දරාගයෙන් බැඳලා හිටපු අතීත සංකාරයේ බැඳුණු අර අතීත පංචස්කන්ධයේ බැඳුණු චන්දරාගය. මෙන්න මේ අතීත පංචස්කන්ධයේ අරමුණ දුරු කරනවා නෙමෙයි චන්දරාගය දුරු කරනවා. දුරු කළාට පස්සේ මතක් වෙයි. ඇලිච්ච එක බැඳිච්ච එක සැඳිච්ච එකක් නෑ. විපාකයක් ආවනම් එතනින්ම ගෙවි දානවා මිසක් ඒකත් එක සම්බන්ධයක් නැහැ. ඒකට බල කරලා ඒකට වහල් කරන්න බෑ අපි. අපිට ඒක වහල් කරගත්තේ යදා. ඔන්න හිතන්න පුළුවන් එපා නිකන් ඉඳපු. හිතන්න මොකද හරයක් ඇති කියලා හිතන හිතීලා කැත්තේ. යම් දවසක ලෝකේ මෙබඳු වන්නා වූ දුක වෙන මම මෙහෙමපත් වෙලා හිටියා. එදාම මෙහෙම හිතවිල්ලක් ආවනේ. ඒකත් මතකයි. හැබැයි හරියට නැති හිතවිල්ල බව මම දැනගත්තා. දැන් මම හිතේ තන්දලාගේ බැඳිලා නැහැ. ඒ නිසා මට ඒක වහන්නේකුත් නැහැ. ගෙවිච් එකේ මට කාල දෙයක්කුත් නැහැ. ගෙවිච් එක අල්ලගත්ත මොකටකම දැන් අත්හැරගත්තා නම් අවිද්‍යාවෙන් නිදහස් වෙනවා කියලා දකින්න පුළුවන්. මෙන්න මෙහා පරිත්‍යාගම් පානෝ දකින්න ඕනේ. යෝ පරිත්‍යාගම් පාදම් පාසී සෝ ධම්මා පාසී. ළඟ පරිත්‍යාගම් පාදිය කරන ඕ ධර්මයේ දකින්න කිව්වෝ. ධර්මයේ දකින්න ඕනේ නිවන් දකින්න. යෝ මා යෝ ධම්මා පාසී සෝ මං පාසී. සුද්ධ දැක්ක කියන්නේ. එතකොට. නෑ ඔන්න විදිහට දකින්න පුරුදු වෙන්න ඕනේ අතීත සිද්ධිය පිළිබඳව. නිකම් අනිත්‍ය අනිත්‍ය කියවට අනිත්‍ය අනිත්‍ය කියලා අදහස් අරගෙන කොතර ගහම ඒක යන්නේ නැහැ. එහෙනම් අට්ඨියති හරායති දිගුච්ඡති කියන අර්ථයෙන් අනිත්‍ය දකින්න ඕනේ. ඇට ගොඩක් වාගේ මස්ලේ ඇටි හදාගෙන බල්ලගේ කොටසක් වාගේ අරගෙන. අල්ලන්න එකක් නැහැ මේක. කිසිම හරයක් නැහැ. මුලාවටපත් කරනවා මිස. ගිය ගිය පැත්තෙන් කරදරයක් දුකක් ඇති කරන ජරා ගොඩක් වලට බහල් කරලා දාන ජරා මරණ ශෝක පරිදේ දුක් දෝවාසය පහල කරනවා විදියට නිපදවනවා මිසක් ඔය ආරවුන අතීත ආරවුන මට මොකද දෙන්නේ සාහනේ. එක මාන්නයටපත් කරනවා. එක ශෝකයටපත් කරනවා. එක ආශාවෙන් ඇලුම් කරන එකක් හදලා දෙනවා. එහෙනම් කවදාවත් හොඳ එකක් පහල කරන්න ඔය ආරමුණ මට හැටි වෙලා නැහැ. එහෙනම් ඔය ආරමුණ අතීත ආරමුණට විමුක්තිය ලබා දෙන්නේ නැහැ. ඇදලා ළමන්නේ කුළුගොල කරනවා. හරියට මට පැතිලා තියෙන බිලීකොක රාහු වෙලා යන දෙවිඳා වගේ තමයි කොක ගලවලා දාන්නේ. ඒක තමයි ඒක බැදලා තියෙන තෘෂ්ණාව. එහෙනම් ඒකට බැදලා තියෙන ඉච්ඡාව. ඒක අසාරත්වය දැකහම ඔක ගැලවිලා යනවා. ඊට පස්සේ ආයෙත් ඒක තවන්න ප්‍රශ්නයක් වෙන්න නැතුව යනවා. එහෙම අයින් කරගන්න ඕනේ. මේ කර්මස්ථාන වල අවසන් වූ විට ආස්වාස ප්‍රස්වාස નિરાයාසයෙන් දැනෙනවා. ඉතින් ඒකේ ප්‍රඥාවක් නෑ මේ ආස්වාස ප්‍රස්වාස භවය. හුස්ම ගන්න එක හෝ හුස්ම ගන්න එක දිනුත් නෙමෙයි පවුත් නෙමෙයි. ඒක මිනිස්සේ උපන්නා ජීවත් වෙලා අවසන් වෙනකම් හුස්ම ගන්නවා හුස්ම හරිනවා. ඔව් මේ පහු වෙන්නේ කොහොමද? ඉතින් ඒකත් එක්ක අපි සම්බන්ධය මොකක්ද? ඉතින් අපි දකින්නේ ආසාව පසාව නොදැනී ඉන්න පුළුවන් දැනෙන්න පුළුවන්. ඉතින් භාවනා කරනවා ආසාව පසාව දැනෙන්න පුළුවන්. දැනෙන්නේ මොකක් නිසා? යම් කිසි රූපයක් හටගත්තා නම් ඒ රූපය ඇසුරු කරගෙන වේදනා සංඥා සංඛාර විඥාන ගොඩනගින්න පටන් ගන්නවා. පෙර යම්කිසි කාම ලෝකයේ හටගත්තා වූ කාමකයක් නිස්පාදනය කරපු කර්මයක විපාකයක් වශයෙන් හටගත්ත ඇසකන දිවනාසී ශරීරය කියන tikai මලයි කියන මේ ඉන්ද්‍රිය හය හටගත්තා. ඒක කාම දාහයෙන් දවන නිසා කාමයේ ගොඩනැගිච්ච එකක් නිසා මිනිස් කාමයට අයිති එකක් නිසා ඒකට අනුකූලව හැදුනා වූ කයට ඒකේ විපාක දාහය එනවා. දැන් මේ විපාක දාහය එනකොට මට නොනවත්තා වැඩක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. මම දාහේ නිවනවා ඉන්නවා. ගුණක් එනකොට ගුණ පිට කරන ක්‍රමයක් තියෙන හැටි. ඒ ගුණ ලෝරි ගන්නවා, හිස් ලෝරි අරිනවා, ගුණ ලෝරි අරන් පොරවගෙන ගිහින් පිට කරනවා. ඕක තමයි මුත් මාරේන කරන්නේ. කොච්චර හරි මම කයි ගුණ වදින වහරි කොහොමද නිකන් ඉඳ බෑ මොහොතක් වත්. මම තමයි දෛවය. ගුණ ලෝරි ඇතුළට ගෙනියන. හිස් ලෝරි ඔක්සිජන් වාතය ඇතුළට ගෙනියන. පුරවා ගන්නා කාබන් ඩයොක්සයිඩ් කියන කුණු කොට. ආපහු අරන් එන්න ආයෙ පිට කරලා මම තමයි ලයිවර් අර ඔක්සිජන් කියන එකෙන් අරගෙන ඉන්න තමයි කාබන් ඩයොක්සයිඩ් එක ආපහු වෙනත් දාන ආයෙත් ඒක නතර කරන්න බැහැ අර බුළු බුළු ගහන ආයෙත් හිස්ලෝර් කියනවා ඔක්සිජන් වාතය උඩින් අරගන්නවා කුස්මේ උඩට ගන්න ඒක පුරව ගත්තාම ඒක කාබන් ඩයොක්සයිඩ් කියන අන්තරේ ආපහු වෙන ආයෙ පිට කරලා මට මේ කුණු වදින එක ඉවරයක් නෑ මම කුණු කුණු වදින මේ කුණු කාර්යය කියලා වෙනම කියනවා කය තියාගෙන කසක සෝදකේ නැහැ කවලේවත් කරන්නේ කියලා ඒකට මගේ කරන හරයක්. මට උකින් අයින් වෙන්න බැරි කය තියෙනක. ඉතින් මම කයට සේවය කරන හිත නැමැති සේවකෙක් වෙලා හිටන් අර කුණු කය අරගත්ත නිසා මට ඕකේ තියෙන කුණු වැඩ ඇති ඉඳ වෙලා තින්නේ වැරදිනවා. ඕක නවත්තන්න බෑ කවදා. ඉතින් කොච්චර හරි උඩට ගන්නවා. හිස් කරගත්ත ලෝට් එකේ ඉඳලා කාබන් පටව ගත්තා වගේ කුණු වල පටව ගන්නවා කපුගේ. ආපහු ගෙනලා ඔස්ලා ආපහු ගන්නවා. නවත්තන්න බෑ ආයෙත් කුණු වල ගන්නවා. ඉන්න බෑ නේද? වේදනාව. ආය ගන්නවා හුස්ම. ආය හරි අප්ලෝඩ් ටික. ආය කරව ගන්න. ආයෙත් ඔක තමයි ඩ්‍රයිවර් තමයි අපි. ඉතින් ගන්නවා අපි කරන ගන්නවා පිට කරනවා මොකද මේ කරන්නේ? ඉතින් ඕකෙන් ආයෙ පටන් ගත්තා වෙන මොකද මෙතත් වෙන්නේ? ඉතින් ඕකද අපි දකින්න ඕනේ. ඒ උපදින් ගෙනාපු හරිය ගොඩනගා ගන්න ඉඳන් මේ හුස්ම වැඩි. හුඟා කුණු එකතු වෙනවා. එකතු වෙන ගුණ අරගෙන පහ කරන්න ගන්න වෙලා තියෙන්නේ ඕකයි. මොකෙන්ද කුණු හදන්නේ? රාගේ රත් කරලා, ද්වේෂේ දාලා, මෝහේ මුලා කරලා කුණු කුණු ගහනවා ඇතුළේ. ඕවා තමයි හැම ඉන්ද්‍රියකේ බාරගන්න පපුව දාගන්නේ. කෙනාට ඉතින් කුණු කුණු ගහපුවාම දාලා ඉන්න බෑ වැඩ පටන් ගන්න වැඩ පිළිවෙල. ඒ කුණු වදින එක කරන්නේ නැහැ. ඉතින් මේකේ පාන පුළුවන් තරම් අයින් කර ගන්න ඕනේ. රාගයෙන් රත් වෙන, ද්වේෂයෙන් දැවෙන, මෝහයෙන් මුලා වෙන යම් කිසි හිතවිලි ක්‍රියාවදන් නැති. ඒ වෙලාවේ ආදීනව දැක දැක අයින් කරනකොට ක්‍රමක්‍රමයෙන් කුණු ලොරියද පුරවන කුණු අඩු වෙනවා අපි. එතකොට හුස්ම ටික ඉඳි ගන්න වෙනවා. ඕන් නෑ ගන්න. තුන වදින. චතුර්ථ අධ්‍යායයට සාපේක්ෂලා ඉන්න වෙලාවට එකක් අන්න උපදවන්නේ නෑ. ඒ වෙලාවට මම පොඩ්ඩක් නිදහස කරගෙන විවේකයක් ලබනවා. තුන වදින කසල හොබ ගියාම පොඩ්ඩක් විවේකයක් හම්බෙයි. එහෙනම් ඉතින් ඉඳලා තුන වදින නැතුව ඉන්න පුළුවන් එතන ඉන්න. ආයතනයක් මෙලොවට එනකොට අර විපාකය ක්‍රියාත්මක වෙනවා. සංඥාගහිතෝ මනසහිතෝ. ව්‍යාත්මයට ඔබ දෙන්නේ. අර විපාකයෙන් හටගත්ත කුණ ආය හදන්න බලන්න. ඉතින් ආයිත් ගන්නවා පිට කරනවා ගන්න අපිට වැඩේට බලන්න. ඉතින් ඕකේ දැනගන්න ඕනේ පුළුවන් තරම් අඩු කරගන්න ඒක මහා සැනසීමක් නැති බව තේරෙනවා. නැ සැනසීම පේනවා මේක නතර කරපුවා චතුත්පද යන්නේ කියලා. මේ හුස්ම ගන්න එකයි අරින එකයි ටික මම ඉතින් විශාල ලෙහයක් කර කර ඉඳලා තියෙනවා. දිගටම කරන හින්දා දැනෙන්නේ නැතුව හිටියා. සෑහෙන වදයක් ඉඳ විදා ඉන්නේ. ඒ වදේ හුස්ම ගන්න එකේ අරින එකේ වදේ තේරෙන්නේ චතුත්පද ධානයට කියලා නිහඬ වෙච්ච වෙලාවට. එහෙනම් මේක අතලා ඉන්න කොච්චර සාන්තව ප්‍රණීතද කියලා දකින්නේ එතෙන්නේ. එතකම හුස්මේ වදියා පේන්නේ නැහැ කිලිබු. මොකද ඒ ඒ දුකම දිගටම විඳගෙන විඳගෙන ඉන්නකොට ඒක දුකක් කියලා පේන්නේ නැහැ. දැන් වත්තේ තේදාලු කරනවා මහ ගිනි අවුවේ ගෑනු කෙනෙක්ව කාන්තාවක්ව පුරුෂේ. ඒ ගිනි අවුවේ තියෙන අමාරුව ඒක පුරුදු වෙච්ච කෙනාට තේරෙන්නේ නැහැ. නමුත් යාම යම් කාලයක් එකකින් අහක් වෙලා හිටන් අර සීල කරපු කාමරයක නැත්නම් ඉහපතක ඉඳලා එහෙම කාලයක් ඉඳලා ආයෙත් තේදාලු කරන්නේ එහෙම මොකක්ද? මහා වදයක් බවටපත් වෙනවා ආයතනය. වෙනසක් තේරෙනවා. දිගට මේක කරගෙන යන කෙනා ඒක සාමාන්‍ය දෙයක් වෙනවා. ඒවා රජනේ හුස්ම ගන්න එකේ අරින එකේ විහෙර දකින්න නැතුව ඉන්නවා. මොකද අපි එකකින් අහතියා සුද්ධ වෙච්ච වෙලාව නැති නැති හින්දා. යම් මොහොතක චතුර්ථ ධානය ඵලයක් ලැබුවා. ඔහු දකිනවා හුස්ම ගන්න අවශ්‍යතාවයක් නැහැ පිට කරන්න අවශ්‍යතාවයක් නැහැ. කයේ වරක් දැනෙන්නේ නැහැ. කය තියනවා කියලා දැනෙන්නේ නැහැ. නිදහස් චින්තනයක් විශාල විදහාක පවතිනවා හා සමානව වැටෙන අවස්ථාවක් එනවා. ඒක දකින්නවා ඇතිතෙන තියෙන දුකයි, කය ඇතිතෙන තියෙන දුකයි, කය නැතිතෙන තියෙන හැසින්න. මෙන්න මේ අත්දැකීම දැක්කහම කායානුපස්සනාව වැඩෙනවා, කයේ දෙවෙන දුක දකින්න. ඔබ කායානුපස්සනාව වැඩෙන එක කතා කරන්නේ. ආසාව පස්සාව තුළින් දුක් විඳින හැටි, ඒක අත්දැකහම දුකෙන් නිදහස් වෙන හැටි අත්දකින්න පුළුවන් වෙනවා. ඒ කාරණේ ඉතින් තියෙනවා. නිදහස් වෙච්ච තරමට නිදහසේ සාන්තිය අත්දකින්නවා. ඊට පස්සේ ලෝකයන් වලදී මහා විපාක ඒක තමයි දුක ඔල්ලාගෙන කියලා දකින්නකොට. එතනින්ම සංසිද්ධිය කියලා යථාභූතයත් එක්ක ආවහම අනිත්‍ය දුක අනාත්ම වශයෙන් ලෝක ස්වභාවය වුණාම නැවත ගන්න ඒ තත්ත්වෙට හිත හුදු වෙනවා. එදාට කියනවා මාර්ග බලාවෝ කියලා. ඉතින් එහෙම බුද්ධ වෙන්නේ. ඉතින් අනික් වෙලාට එන සී අමුතු දෙයක් හි කරන්න දෙයක් නැහැ. ඉතින් රාග දේශ මොහ පිළිබඳව සිහි කරන්න ඕනේ. මලක රාගයේ දේශයේ මොහේ. කොයි කොයි මොහොතේ බලපාලා නැగిලා ඇවිදින්න. සිතිවිලි ක්‍රියාවදන් ඊටම මතු වෙනවා. මනස සිහියෙන් ওই දිගේ ඉන්න ඕනේ. ඒක දැනගත්තරම් භයානක සසර ගමනේ පෙර නිමිත උතුරා. එනිසා ඒකෙන් අහකේ දොන කියලා යථාර්ථය දැක ගන්නවා. ඉතින් මේ ටික තමයි විදර්ශනා භාවනාව කියන්නේ. සමතේ නැගින්නේ උතුරා. සමත වීම අමුතුවෙන් කරන්න දෙයක් නැහැ මේ විදර්ශනා වැඩවල සමතියක් නැගෙනවා. මේක ධ්‍යාන මාර්ගඵල දෙකම සම්පූර්ණ වෙනවා. ඉතින් මේකෙන් අහකලා වෙන මොනවා කියලා වෙන මොන වක්‍රයක්වත් හරියන්නේ නැහැ. වක්‍රයන් තර්කවාද කියලා වැඩකුත් නැහැ. Taman කරන කියන හිතන දේවල් රාගයට, දේශයට, මෝහයට හේතු වෙන ඒවා. ඒ තුලින් ගොඩ නැගින ඒවා. එහෙම නැත්නම් මලා සියෙන් කරලා දැනගෙන. එවන් වන්නාවු දෙක ආදීනෝ දැකලා. ඒකේ වෙන්වීමේ ආරිසංස දැකලා මේ ආර්ය මාර්ගය පූර්ණ්‍ය කරනකොට නිවන් මඟ වැඩේ. මේ මාර්ගය අනුගමනය වෙලා පූර්ණ වෙලා හිටින් තමයි ධ්‍යාන සහ මාර්ගඵල සුද්ධ වෙලා පූර්ණ වෙලා ඉන්නේ. ඒක අහකලට වෙන වෙන ක්‍රමයක් ගත්තම හරියන්නේ නැහැ. අනික ක්‍රම ඔක්කොම ලෞකිකයි. මේක ලෝකෝත්තර ධර්මය කියන්නේ මොකක්ද? මේ රාගදේශ මොහ මලාසිය කියලා දැනගෙන රාගයේ දේශයේ මොහොතේ එන හිතවිල්ලක් ක්‍රියාවක් කතාවක් වර්තමානයේ ගොඩනගනවා නම් ඊමේ ගොඩනගන කරන්න හදන්නේ මොකද්ද? මොකද්ද මේ හිතන්නේ මොකද්ද මේ කියන්නේ මොකද්ද මේ කරන්නේ කියලා මනස සිහියෙන් ඉන්නකොට පුරුදු වුණාට පස්සේ දකින්න පටන් ගන්නවා හිතනකොට මේ රාගෙ හිතවිල්ලක් නේද එන්නේ. එන්න ඉස්සෙල්ලාම එන්න හදනකොටම දැනෙන්න පටන් ගන්නවා. ඒතර වහා මේකේ තියෙන ආදීනෝ දැකලා හිතන්න. හිතනකොටම අවුතින් අතර කරන දෙයක් නෑ. අසාරාජ්‍ය දැකලා ඒක නිදහස් වෙලා යනවා. ඒතර නිදහස් සාන්තිය අධ්‍යක් ගමන් නිදහස් සාන්තිය හිත පිළිගලා ඉතින් මාර්ගය වැඩෙනවා. මාර්ගය වඩන්නේ විදියට. ඉතින් ওই ටික හත්කලා හිටා මොනතරම් මල් පහක් පූජා කරගෙන හිටියා මොනතරම් දන් පෙත් දුන්නා ප්‍රහේද විහාර හැදුවා මේ ඔකම උපනිශ්‍රේ නිසා ආදාර නිසා පසුතලයේ නිසා ඒ කායන වාදී කියනවා සරසතිපත්තානේ වලන් වල වෙනම තේරුම් ගන්න. නේද නිවන් අවබෝධ කරන්නේ. ඔය දකින්න ඕනේ.